ඒකායනෝ අයං වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනසානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං තත්තාරෝ සතිපට්ඨානා සාදු සාදු සාදු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. ඒ අනුව අපේ ජීවිතයේ තියෙන ඇත්ත తত্ত্বය තේරුම් ගන්න ඕනේ. ඒ සඳහා මේ සති කීපයක් පුරාවට මේ පින්නන්ත හැම කෙනෙක්ම දන්නවා අපි කතා කළ යුතු වටිනා කාරණාවන් බොහෝමයක් සාකච්ඡා කරමින් ඉන්නවා සතියක් පුරාවට එක කාරණාවක් අරගෙන අපි සත්‍ය විසුද්ධිය ගැන දින 7ක් සති 7ක් සාකච්ඡා කරා සති 6ක් සීල විසුද්ධිය ගැන බොහෝ කතා කරපු හින්දා මම කතා කරේ නැහැ. ඊටසේ අනාගතයේදී එළඹෙන සති 7ක් අපි සත් අනුපස්සනා ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එකම කාරණා ටික මේ කාරණා ටික අතරමැද අපිට කරගෙන යා යුතුව තිබිය යුතු දේ තිබිය යුතු කාරණා තුනක් තමයි මේ සති තුනේ සාකච්ඡා කරන්නේ. මම ඒක කීපවතාවක් කිව්වා. වීරය, නුවණ සහ සිහිය. ආතාපි සම්පජානෝ සතිමා කියන කාරණා තුන නැතුව මේ අවබෝධය කියන තැනට එන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්නේ නුවණ පිළිබඳවමයි. කරුණු කාරණා වැඩි නිසාවෙන් අපි ධර්ම සාකච්ඡාව වෙනුවට ධර්ම දේශනාවම සිද්ධ කරන්න සූදානම් වෙන්නේ කරුණු කාරණා වැඩිපුර ප්‍රමාණයක් කියන හින්දා මේ සති කීපේ හොඳයි. අපි හොඳටම දන්නවා යමක් දන්නේ නැත්තම්. උදාහරණයක් විදිහට මේ කාරණා තුන මොකක්ද කියන එක ගැන පුංචි අදහසක් අරගෙනම අපි මාතෘකාවට එළඹෙන්නේ. යම්කිසි කෙනෙක් දන්නේ නැත්තම් පන්සිල් පිළිබඳව නැත්නම් ප්‍රාණඝාතයේ ආදීනව අදත්තාදානයේ ආදීනව කාමිත්‍යාචාර මුසාවාද සුරාපානය, පිසුනා වාචා, පරුසා වාචා ආදීෙහි ආදීනව දන්නේ නැහැ. ඒක හොඳ නැති වැඩක් කියලා දන්නේ නැහැ. අන්න ඒ දන්නේ නැත්නම් අන්න ඒ දන්නේ නැතිකමට කියනවා නුවණ නැහැ කියලා. ඒකට ඉතින් වැරද්ද කරනවා. ඒ වැරද්ද කරන්නේ ඇත්තටම දන්නේ නැතුව. එතකොට ඒ වගේමයි දැනගත්තට අකුසල් හමුවේ සිහිය නැති වෙනවා. සමහර දේවල් දැන් අපිට තරහ ගියාම අපි පරුස වචන කියන එක හොඳ නෑ කියලා දන්නවා. ඔක්කොමල දන්නවා පරුස වචන කියන එක හොඳ නෑ කියලා. පරුස වචන කියන එක හොඳ නෑ කියලා දැනගත්තට තරහ ගිය වෙලාවට ඒ දැනගත්ත දේ ගැන සිහිය නෑ. එතකොට දැනගත්තට මදි දැනගත්ත දේ ගැන සිහිය තියෙන්න ඕනේ. දැනගත්තට මදි එහෙනම් නුවණ තියෙන්න ඕනේ සිහිය තියෙන්න ඕනේ. එතකොට මේ දෙකම තිබ්බත් සමහර වෙලාවට වැරදි වෙන හැටි කියලා හොඳට බලන්න. මොකද අපි තාම ප්‍රායෝගිකව අපේ අපේ ක්‍රියාවලිය දිහාවට හැරිලා බලන්න ඕනේ. දැන් නුවණ තියනවා කෙනෙකුට සිහිය තියනවා අපි හිතමුකෝ කාමයේ වැරදවා හැසිරීම කියන වැරද්ද. මේ වැරද්ද බෞද්ධ විදිහට දන්නව නැත්නම් හොරකම කියලා ගන්න. හොරකම කියන එක හොරෙන්නේ කරන්න වෙන්නේ. එහෙනම් එයාට හොඳට සිහිය තියනවද නැද්ද හොරකම කරන වෙලාවේ අනුන්ගේ දෙයක් හොරකම් කරනවා කියලා. හැබැයි එතනදි සිහිය නැහැ සමහරලාට ආදීනව පිළිබඳ. මේකේ මට හම්බෙන දේ, මේකේ මට අනාගතේ ලැබෙන දේ පිළිබඳ නුවණක් නැහැ, සිහියක් නැහැ. හැබැයි ඔය ඔක්කොම තියෙන අයත් හොරකම් කරනවා. හරිද? දැන් ඔය පරස වචනත් සමහරලාට පරස වචන කියන්න හොඳ නැහැ කියලා දැනගෙන කියනවා නෙවෙයි කියවෙනවා. කියව කියවෙන මට්ටමටපත් වෙනවා. අන්න එතන අඩු වීරිය කියන චෛතසිකය. එතකොට මේ තුනේ සංයෝගයක් මේ තුනේ එකතුවක් අනිවාර්යෙන් අවශ්‍යයි මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න. මේවා මානසික වේගයන්. එතකොට වීර්ය කියන එක ඒ වගේම අත්‍යවශ්‍ය වෙන ඒ බොහෝ අංගයන් අපි දන්නවා අකුසල පක්ෂයටත් උදාහරණයක් වීරය. වීරය කියන එක අකුසල පක්ෂයටත් වෙනවා. ඒකයි ඒකට කියන්නේ ප්‍රකීර්ණකයි කියලා. ප්‍රකීර්ණක චෛතසික කියලා කියන්නේ ඒකයි. ඉතින් ඒ කියන්නේ දෙපැත්තටම වැඩ කරන ගුණාංගය. ඡන්දය කියන්නේත් එහෙමයි. ඡන්දය කිව්වහම කුසල ඡන්දය අකුසල ඡන්දය කියලා එකම ඡන්දය දෙපැත්තට යනවා. ඉතින් එතකොට අපි දැනගන්න ඕනේ අපි ළඟ තියෙන මේ ශක්තියින්. ඡන්දය කියන්නේ අපිට යම් යහපිතා වැදගත් දෙයකට පාවිච්චි කරන්න පුළුවන් චිත්තාභ්‍යන්තරේ නැගෙන ඊට වැදගත් පැත්තකට යොමු කළ යුතු චෛතසික ධර්මයක්. වීරිය කියන්නේ ඒ වගේම චිත්තාභ්‍යන්තරයෙන් අපේ සිත්වල නැගෙන ස්වභාවය අපේ හිතේ ස්වභාවයක් තියෙනවා වීරිය කියන චෛතසිකය තියෙනවා ඒකේ. ඒතර ඒක නිවැරදි පැත්තට යොමුුනේ නැත්තම් වැරදි පැත්තට වීර්ය යොදනවා මිනිස්සු. මේ ඒකින්ද මේ සිහිය නුවණ වීර්ය කියන කාරණා තුන පිළිබඳව නිබඳව අපිට අපි යම් ගමනක් යන්න අධ්‍යාත්මිකව දියුණුවක් ඇති කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට මේ කාරණාත්වය තියෙන්න ඕනේ. යම් දෙයක් තෝරගන්න ගියාම ඒ තෝරගන්න දේ පිළිබඳ නුවණ නැත්තම් ඒක තේරා ගැනීම අපිට ඒක මුණ ගැහුණත් තෝරගන්න බෑ. යම් දෙයක් හඳුනා ගන්න ගියාම ඒ හඳුනා ගන්නට යන දේ ගැන අපි කොහේ හරි අපි හිතමු පාරක් හොයාගෙන යන්න ගමනක් යනවා කියලා ගමනක් යනකොට මග සලකුණු කවුරු හරි අපිට කියලා දීලා නැත්නම් කවදාකවත් ගියේ නැති ගමනක් යනකොට අපිට මුණ ගැහෙනවා කවදාකවත් හම්බුච්ච නැතිව මුණ ගැහෙනවා කියලා ඔන්න ඔහම යනකොට තන ලොකු රූස ගහක් තියෙනවා ඊට ඇහෙන් බුදු පිළිමයක් තියෙනවා ඊට ඇහෙන් මේ දේවල් තියෙනවා මේ දේවල් තියෙනවා කියලා කියනවා එතකොට ඒ කිව්වම අපි දන්නවා දැන් පාර දැනගත්තට යනකොට මුණ ගැහෙන්නේ ඒ යනකොට මුණ ගැහෙනකොට ඒ අදාළ දේවල් දන්නේ නැත්නම් කොහොමද යයි කියලා කියන්න පුළුවන්ද? බෑ. අපි මොකද්ද කරන්නේ ධර්මය අවබෝධ කරනවා කියලා? ධර්මය අවබෝධ කරනවා කියලා අපි කරන්නේ නොගිය ගමනක් යනවා. මොකද්ද මේ නොගිය ගමන? හත හතකින් නැගිලා යන ගමන. දැන් ඒක ගැන දන්නවා අපි. මොකද්ද මේ ගමන? සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, කාංකා විතරන විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියන ගමනයි මේ යන්නේ. එතකොට ඥාන දර්ශන විසුද්ධිය අවසන් වෙනකොට අපි ගමන ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ මාර්ගසිත පෑදෙනවා, මාර්ගසිත උපදිනවා අපේ సంతානේ. එතකොට මේ ගමන යද්දී එන බාධා තමයි මේ ගමන මම යනවාද කියලා දන්නේ නැහැ. හුඟක් අය දන්නේ නැහැ මේ ගමන යනවාද කියලා. ඇයි ගමන යනවාද කියලා දන්නේ නැත්තේ මග සලකුණු හඳුනා ගන්න නුවණ නැහැ. මේ ගමන අවසානයේදී අපි හඳුනා ගන්න දේ මොනවද කියලා බැලුවොත් මොනවත් නෙවෙයි හඳුනගන්නේ කාරණා 15යි. කාරණා 15ක් හරියටම හඳුන ගන්නවා. එතකොට අපිට ලේසි මේ ගමන යන්න පහසුයි. සාරාංශගත කරලා තේරුම් ගත යුතු දේ මොකක්ද කියලා තේරුම් ගත්තාම කාරණා 15 මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය වැඩි කිරීම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුන. පස්සරක් තුනයි. එතන රූපය ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්, වේදනා ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්, සංඥා ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සංඛාර ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විඥාන ගැන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්වය මේ පංච උපාදානස්කන්ධයේහි පිහිටලා තියෙන ආකාරය අවබෝධ කරගත්තද ආය මේ ලෝකේ අවබෝධ කරන්නේ නැහැ. හරිද? එතකොට මේ ලක්ෂණත්වය ගැන බලනකොට අපිට අනාත්ම ලක්ෂණය ආදිය දැනගන්න ගියාම පටිසම්පාදේ වල වෙනවා. මේකට තමයි මේ ටික දැනගන්න තමයි අර අනිත්කුත් සියලුම කාරණා. ඇයි? අනාත්ම ලක්ෂණය ගැන බලන්න ගියාම තේරුම් ගන්න ගියාම සහ අනිත්‍ය ලක්ෂණය තේරුම් ගන්න ගියාම පටිසම්පාදය ඕන වෙන්නේ ඇයි? ඒක ක්‍රියාවලියක් කියලා තේරුම් ගන්න. ඒක මගේ වසඟයට ගන්න බෑ. මගේ වසඟයට ගන්න බැරි නම් කොහොමද වෙන්නේ? වෙන්නේ මොකක්ද? හේතු ඇති කල්හි පැනනගින දෙයක්. උපදින දෙයක්. හේතු නැති වුණොත් නැති වෙන දෙයක්. ඉතින් මේක තේරුම් ගන්න මේ මේ කාරණා 15ම තේරුම් ගන්න හැරෙන්න ඕන කාගේ පැත්තටද? මොකක් හරි අපි දන්නවා මොකක් හරි තේරුම් ගන්න නම් මොන හරි දෙයක් දැනගත්තට පස්සේ ඒක තේරුම් ගන්න මොකක් හරි සාම්පල් එකක් ඕනේ. පිරික්සලා බලන්න මොකක් හරි වස්තුවක් ඕනේ. ඒතර පංචපාදානස්කන්ධයේ ත්‍රිලක්ෂණයට අනුකූලව ක්‍රියාත්මක වෙන පංචපාදානස්කන්ධය ගැන ඉස්සෙල්ලාම තේරුම් ගැනීම සඳහා අනුමානයකින් තොරව හැරී බැලිය යුත්තේ තමන් තමන් කොට ගත් දැනට දැනෙන යමක් තියෙනවා. මම ඊයේ පෙරේද දවස්වලත් මේක කිව්වා. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සේ විහෙරති. ඉති අජ්ජත්තං වා වේදනාසු වේදනානුපස්සේ විහෙරති. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. මේ තියෙන පංච උපාදානස්කන්ධය ගැන කාය වේදනා චිත්ත ධම්ම කියන උත්තරේ තියෙන්නේ පංච උපාදානස්කන්ධය. එහෙනම් සතිපට්ඨාන දේශනාව තුළ මේ සියල්ල අන්තර්ගතයි. ඊට පස්සේ ඒකෙම තමයි තියෙන්නේ තියජ්ජත්තන්වා. ඊට පස්සේ බහිද්ධාවා, අජ්ජත් බහිද්ධාවා. එතකොට තමන් තමන් කොට ගත්ත තමන්ගේ කොට ගත්ත යමක් තියෙනවා නම් අන්න ඒ තියෙන දේ ඉස්සෙල්ලා පිරික්සන්න ඕනේ කියලා දේශනාවේ සඳහන් වෙන්නේ. එහෙනම් මගේ පැත්තටයි හැරෙන්න ඕන කියන එක. දැන් මේ මගේ පැත්තට හැරෙනවා කිව්වහම ඔන්න කලින්ම සමහර අය තර්කයක් ඉදිරිපත් කරනවා. ඔබ වහන්සේලාමනේ කියන්නේ ධර්මයේනේ තියෙන්නේ කිසිම දෙයක් තමන්ගේ කියලා ගන්න බෑනේ. කිසිම දෙයක් තමන්ගේ කියලා ගන්න බෑනේ. එතකොට මෙතන පරස්පරයක් දැනෙනවා අපිට. කිසිම දෙයක් එක වෙලාවක් කියලා කිසිම දෙයක් තමන්ගේ කොට ගන්න බෑ කියනවා. දැන් කියනවා අජත්තමවස තමන්ගේ කොට ගත දෙයක් කියලා. වැරදීමක් තියෙනවා නම් අපේ පින්වත්නි වැරදීමක් තියෙනවා නම් යම්කිසි දෙයක් ගැන දැන් අපි හිතමු යම්කිසි ප්‍රදේශයක යම්කිසි නැත්නම් යම්කිසි අපි යනවා යම්කිසි කම්පැනි එකට යනවා කියන්නේ නැත්නම් යම්කිසි කණ්ඩායමක් ඉන්න තැනකට යනවා. එතකොට අපිට කියනවා මෙතන ඉන්න ඔක්කොමලා හොඳයි කියලා. මට සැක තියෙනවා. කවුරුර කියන ඔක්කොමලා ඉතාලම හොඳයි කිසිම කෙනෙක් කිසි වැරදි වැඩක් කරන්නේ නැහැ කියලා සැකහැර දැනගන්න නම් මම මොකද කරන්න ඕන මට දැනට තියෙන හැඟීම තමයි හොඳයි කියලා කට්ටිය කියලා තියෙන හින්දා එහෙනම් සැකහැර දැනගන්න මම මොකද කරන්නේ කට්ටිය ආශ්‍රය කර කර ආශ්‍රය කර කර බලන්න ඕනේ එතකොට එතන ඉන්නවා කියලා හිතන්න අපි එක 100ක් ඉන්නවා 10 කණ්ඩායම ඉන්නේ. මම මේ 10 කණ්ඩායම ගැන හොයලාද මට සැකහැර ගන්න පුළුවන්. නැත්තම් එක්කෙනා එක්කෙනා ගැන හොයලා සැකහර ගන්න පුළුවන්. ඒ කියන්නේ කුඩාම ඒකකේ පිරික්සන්න ඕනේ. කුඩාම ඒකකේ පිරික්සපුවාම ආයතාව පිරික්සන්න දෙයක් නැහැ. එහෙනම් අපිට තමන්ගේ කියලා මොනවා හරි දැනෙනවද කියලා බලන්න ඉස්සෙල්ලා. හරි. මම නෑ, මගේ නෑ, මගේ ආත්මය නෑ කියලා අපි ඕන තරම් කියනවා. රූපේ මම නෙවෙයි, මම මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි, වේදනාව මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. සංඥාව මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි, සංකාරය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි, විඥාණය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා කීසරක් කියලාද? දැන් එහෙම කියනවා නම් මොකද්ද මම කියලා දැනෙන්නේ? දැන් මේ ඉන්නකොට මම කියනකොට මොකක් හරි මොකක් හරි හඳුනා ගැනීමක් රූපයක් නෙවෙයි නම් වේදනාවක් නෙවෙයි නම් සංඥාවක් නෙවෙයි නම් සංකාරයක් නෙවෙයි නම් විඥානයක් නෙවෙයි නම් මම කියලා හඳුනා ගන්නවද නැද්ද සිත? මම මගේ කියලා තමන්ගේ සිත කිසිම දෙයක් හඳුනාගන්නේ නැත්නම් ආයෙ මොකුත් කරන්න එපා හැමෝම ඉන්න. ඒ කියන්නේ වැඩේ වෙලා තියෙන්නේ. හරිද? හැබැයි වචනේ පරසමාර්ථයෙන් වෙන්න ඕනේ. ලෝභ දේශ මොහ උපදින්නත් බෑ. හරිද? ලෝභ දේශ මොහ උපදින්නත් බෑ සමහර අය කියන මේ මම මගේ කියලා මට කිසිම හරිද? කිසිම හැඟීමක් එන්නේ නැහැ නේ. හාමුදුරුවෝ කිව්වද දැන් හිතයි වෙනවා. හාමුදුරුවෝ කිව්ව විදිහට නම් ඔක්කොම නේද මම මම සම්පූර්ණයෙන් මේක විසඳගෙන තමයි කියලා. ඒතර තව කෙනෙක් හම්බුනා හැම මෙන්න මෙහෙම හිතෙනවා. අප්පු මටනේ සම්පූර්ණයෙන් මේ පිළිබඳ අවබෝධය තියෙන්නේ. මෙයාට මොකක්වත් නැහැ. එහෙනම් මම අවබෝධය තියෙන කෙනෙක් කියන අර අදහස තියෙන අනිත් අය වගේ නෙමෙයි මට ධර්ම අවබෝධය තියෙන එකේ මොකද මට මම මගේ කියලා කිසිම හැඟීමක් එන්නෙම නැහැ එන්නෙම නැහැ කියලා කියනවා. හැබැයි කියනවා ඒ කරලා අනිත් අයට වගේ නෙමෙයි මට තමයි මේ අවබෝධය තියෙන්නේ. එතන මොකක්ද මොකෙද්ද ඉන්නේ? නේද? එතකොට එතන වැරදීමක් තියෙන. ඒ තේරුම් ගන්න බෑ සමහර අත්තන්ට. එයා හිතනවා මම සම්පූර්ණයෙන් ධර්ම අවබෝධය කරලා කියලා. කවදාකවත් ධර්මය අවබෝධ කරපු කෙනෙක් තමන් හුවා දක්වගන්නේ අනුන්ව හෙලා දකින්නේ නැහැ. එහෙම දකින්න සිතුවිලි පහළ වෙන්නේ නැහැ. ඇයි සමානාත්මතාවය පිළිබඳව උපරිමයක් කොට අවබෝධ වෙලා තියෙන්නේ එහා පැත්ත මෙහා පැත්ත පිළිබඳ මාන්නයක් උපදින්නේ නැහැ. රහතන් වහන්සේට මාන්නයක් උපදින්නේ නැහැ. මාන්නය කියන්නේ අපි සංසන්දනය කරනවා. මිනුමක්. එහා පැත්ත මෙහා පැත්ත මයින්නවා. අවබෝධයෙන් හරි මයින්නවා. හරි මේ මැනීමෙන් තමයි මම එක් හැදෙන්නේ. එතකොට අපි ළඟ මේ මැනීම සම්පූර්ණයෙන්ම අයින් වෙන්න ඕනේ. ඉතින් අන්න එහෙම தත්වයක් තුල අපි මේ தත්වයට ළඟා සඳහා කළ යුතු දේ තමයි ඔය මම කියලා කියනකොට මට ඔන්න දැනෙනවා. දැන් මේ ශරීරයත් එක්ක තව මොකක් හරි මේක අස්සේ මොකක් හරි දෘශ්‍යමාන නැති නේද? හරියටමත් අඳුන ගන්න බැරි. හැඩතල හොයන්න බැරි. නේද? කිසිම මේ මොකක්වත් ඒකේ අගවල් නේද? මේ හොඳට තියුණුව තියුණුව තියෙන කොන් නැහැ. තියුණු කොන් නැති බොඳ වෙලා ගිය වගේ එකක්. නමුත් මොකක්ද එකක් දැනෙනවා. මම මම කියනකොට. අන්න ඒ දැනෙන එක ගන්න. හරි. ඒක තමයි මම අර කිව්ව පිරිසක් ඉන්න කම්පැනි කියලා කිව්වේ. හරි. පිරිසක් ඉන්න මම කියන්නේ කලින් පිරිසක් ඉන්න කම්පැනි එකකට අපි යනවා. ඒකේ කට්ටිය හොඳද නරකද කියලා බලා ගන්න යෝනේ කියලා. අන්න ඒක ගන්න ඕනේ. මම කියන අන්න ඒක ගන්න. මම කියලා දැනෙනවා නම් මට මගේ කියලා දැනෙනවා නම් මොනවා හරි. ඒක තියාගන්න ඉස්සරහින්. හරි. දැන් මට මම කියලා දැනෙනවා. මේ ශරීරය මම කියලා දැනෙනවා. මේ ඊට පස්සේ ඒ මම කියලා දැනෙන එක පිරික්සන්න. ඒ මම කියලා දැනෙන එක මොකක්ද කියලා හොයන්න. ඒක හොයන්න ගියාම අපිට රූපය මේ ශරීරයද මම කියන්නේ කියලා හොයන්න වෙනවා. ශරීරය මම මමද කියලා හොයන්න යන වෙලාවේ අපිට ඕන වෙන්නේ කායානුපස්සනාව. හරි? එක්ක ආනාපාන සතිය, එක්කෝ ඉරියාපත පබ්බය එක්කෝ සති සම්පජාන පබ්බය එහෙම නැත්නම් ධාතු මනස්කාරය එහෙම නැත්නම් අසුබය හරිද මේ විදිහට එහෙම නැත්නම් නවසීවතික හරිද මේ 14 තමයි මේ මේ 14 තමයි බුදුරජාන් වහන්සේ අනුමත කරලා තියෙන්නේ මූලික වශයෙන් කයෙහි ඇත්ත తත්වයේ පිළිබඳ. ඉතින් අන්න සතිපට්ඨාන දේශනාව අරගෙන කාරණා ටික බලන්න හොඳට. කයේ කායේ කායානුපස්සී විහෙරති යන්නේ ඒකයි එයා ඒ කාරණා ටික අරගෙන නිකන් ඉන්නේ නැහැ හරි ඒ කාරණා ටික අරගෙන ධාතු මනසිකාරය නම් ගත්තේ එහෙමත් නැත්නම් අසුබය නම් ගත්තේ ඒ කියන්නේ පිටිකුල් භාවනාව නම් ඒක අරගෙන ඒ ගැන කරුණු දැනගෙන මොකද කරන්නේ උද්දං පාද තලා ආදෝ කේසමත්තක තතපරියන්තම් පුරා නානා ප්‍රකාරස් අසුචිනෝ පච්ච 130 ලාම් බලන්නකො මේක පිළිකුල් වස්තුවක් කියලා තියෙන ලෝභය අයින් කරගන්නවා ඒකේ පිළිකුල මෙනෙහි කරනවා. කොහොමද පිළිකුල මෙනෙහි කරන්නේ? මේ දැන් මේ සම්පූර්ණයෙන්ම අපිට දැනෙන මේ සම්පූර්ණ ගොඩක් වශයෙන් දැනෙන එකේ කෙස්ලොම් නියද සම්මස්තහර ඇට ඇට මිදුළු වශයෙන් ඉස්සෙල්ලා පොඩි පොඩි කලාප වලට මේක බෙදනවා. කලාප වලට මේක බෙදන්නේ. ඒ කලාප වලට බෙදනකොටත් බලන්නකෝ ඒක අපිට අවබෝධයට පහසු වෙන විදිහට බුදුරජාණන් වහන්සේ බෙදලා තියෙන හැටි. නේද? පඨවි කලාප, ආපෝ, තේජෝ, වායෝ වශයෙන් තියෙන කලාප. පඨවි කලාපේ කියවම මේක සම්පූර්ණයෙන් පඨවියෙන් හැදිච්ච එකක් විතරක් නෙවෙයි. ඒක තව අංශුන් ඕන තරම් ඒක තව අනිත් ධාතුන් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට කයෙහි ඇත්ත తত্ত্বය තෝරා ගන්න තමන්ගේ පැත්තට හැරී බලන්න දැනුම තියෙන්න ඕනේ. දැනුම නුවණ අරගෙන පාරේ යන්න කියලා මම කියන්නේ මාර්ගයේ ඉස්සරහට අරගෙන. මේ දැනුම අපි ගුරුවරයෙක්ගෙන් පොතකින් කායානුපස්සනාව පිළිබඳ දැනගෙන ඊට පස්සේ කායානුපස්සීව ඉන්න ඕනේ. කායානුපස්සීව නුට හුඟාකාය කරන්නේ දැන් අසුභ භාවනාව මම කියලා දෙලා තියෙනවා. කේසාලෝමානකාදන්තාසතු මන්තන් කියන මේ මේ ඉස්සරහින්ම ආව ගන්න හදනවා නෑ මොකක් ගැනද මේක ගැන තමන්ගේ ශරීරයේ හිත තියාගෙන ශරීරයේ සත්‍ය ස්වභාවය විමසන්න ඊට පස්සේ වේදනානුපස්සනාව ගැන කරුණු හොයාගන්න වේදනාව මොනවද සැප දුක් අදුක්ඛ සුඛ හරිද ඒ වේදනාත්‍රය අපේ ශරීරය ආශ්‍රය කරගෙන ඉන්ද්‍රියන් ආශ්‍රය කරගෙන ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වල ආරම්මණයන් හමු වේ ආරම්මණයන් කියලා කිව්වහම ඒක හරිය පුදුම දෙයක්. දැන් මේ සද්ද කියලා ගන්න. සද්ද ආරමුණු වෙනව නේද? ධර්මයේ තියෙන හැටි බලන්න මේ සද්දය මෙතන ඉඳන් ওই කනට එන්නේ කොහොමද කියලා ධර්මයේ විස්තර කරලා තියෙනවා. හරි. පටවි නැත්තම් රූප කලාපවල ඝට්ටනයක් සිද්ධ වෙනවා. රූප කලාපවල ඝට්ටනය සහ ඒ ඝට්ටනය වෙලා අතහැරෙනකොට තමයි මේ දන්නවනේ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතු හතරත් එක්ක මේ තියෙන කලාපයන් වල මේ රූප අතර ඇති වෙන ඝට්ටණය ඇති වෙනකොට සහ ඒක අතහැරෙනකොට ඇති වෙන ශබ්දය මේ ශබ්දය ඇති වෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ ඒක තියෙන වායෝ ධාතුවේ වායෝ ධාතුවේ මේ ශබ්දය ඇති වෙන ඒ වායෝ ධාතුවේ කැළඹීම හින්දා ඒ කැළඹීම නිසා ඊට එහා තියෙන පටවියන්ගේ ගැටීමක් තියෙනවා හරිද ඒකින්ද ඒ ආවට තියෙන වායු ධාතුව ආය කැළඹෙනවා ඊට හා පැත්තෙන් ආය පටවිය ගැටෙන අර වායු ධාතුවේ කැළඹීම හින්දා මේකත් එක්ක බලනකොට මේ කතා කරන්නේ ධ්වනි තරංගයක් ගැන කියන එක හොඳට පැහැදිලි හරිද එතකොට වායෝ ධාතුව නැති කලෙහි ශබ්දේ විකාශනයක් නැත ත්‍රික්ෂකයක් තිබ්බොත් එහෙම එතනින් එහාට ශබ්ද යන්නේ නැහැ ඉතින් ධර්මයේ තුල තියෙන දේ සහ තව ටිකක් ඒක හොඳට ඔයා තියෙන ආකාරය අනුව විතර හොයාගත්තොත් හොයාගන්න පුළුවන් මම ඒක නෙවෙයි මේ වෙලාවේ මගේ අරමුණ. ඒකට එතන ආරම්මණයක් කියලා කියන්නේ ඇත්තටම තියෙන සද්ද නෙවෙයි. මේ ගැන හොයාගන්නකොට බලන්න අපිට තේරෙන හැටි. ඒ ශබ්දය නිසාවෙන් අර සම්ප්‍රේෂණය වෙලා වෙලා අපේ මෙතන තියෙන සෝතප්‍රසාදය කියලා මේ ඉන්ද්‍රියක්. ඒකට කියන ඉන්ද්‍රියක් කියලා. ඒ ඉන්ද්‍රියේ සෝත විඥාණය ඉපදීම සඳහා ඝට්ටණය වෙනවා නම් ඒ ඉන්ද්‍රියේ තියෙන උපය කියලා කියන මේ සෝත ප්‍රසාදයේ අර යම්කිසි රූප කලාප වගේක් ඝට්ටණය වෙනවා නම් යම්කිසි කොටසක් ඒන්න ඒ ඝට්ටණය වීම හේතුවෙන් සෝත විඥාණය නැත්නම් ඇසීම කියන එක උපදිනවා නම් අන්න ඒ චුට්ටට තමයි කියන්නේ ශබ්දාරම්මණය කියලා හරිද අපි ඉතින් ගොඩාක් හැවටිලා ඉන්නේ අපි හිතන්නේ හා මේ කියන දේ ඒ විදිහට නැත්නම් අර පැත්තෙන් ඇහිච්ච ශබ්ද එහෙම මට වුණා කියලා. නෑ. ශබ්දය කියන්නේ වෙනම එකක්, ශබ්ද ආරම්මණය කියන්නේ වෙනම එකක්. එතකොට සෝත ප්‍රසාදය කියන්නේ වෙනම එකක්, සෝත විඥානය කියන්නේ වෙනම එකක්. එතකොට මෙතන සිද්ධ වෙච්ච මේ කාරණා තුනේ එකතුවට කියනවා ස්පර්ශය කියලා. ඒ ස්පර්ශයෙන් දහට ගන්න වේදනා තමයි අපිට සුඛ, දුක්ඛ, අදුක්ඛ සුඛ කියලා දැනෙන්නේ. දැන් ඒක තේරෙනවද අර මේ අර මං කිව්ව පහනේ අවබෝධ කරගන්න රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ දැන් මේ වේදනා ගැන කතා කරේ. එන වේදනා ගැන කතා කරන්න ගියාම එතන විඥානය වුණ උනා, ස්පර්ශය වුණ උනා, ආරම්භණය වුණ උනා, ඉන්ද්‍රිය වුණ උනා නේද? ඒතර ඒවට ඕන වෙනවා. හරියට හොයාගන්න ගියාම. මේ දැනුම අපි ළඟ තියෙන්න ඕනේ. එතකොට මේ කියන සිද්ධිය සිද්ධ කරගන්නේ මමද? සද්දය අහනවද? සද්දය ඇහෙනවද? අර හැර රූප ඝට්ටණය කරේ මමද? එතකොට ඒක සෝතප්‍රසාදයේ ඝට්ටණය වෙන මට්ටමට ගෙනා ගෙනාවේ මගේ කවුරු හරිද? නැහැ. එතකොට මේකේ මේකේ ආරම්මණය මෙන්න මේ වගේ වෙන්න ඕන කියන තීරකයා කවුද? සෝතප්‍රසාදයේ සකස් කර ගැනීමේ තීරකයා කවුද? නේද? ඒ දෙක එකතු වෙලා විඥානය උපදවා ගැනීමට මට බලපෑම් කරන්න පුළුවන්. මොකක් හරි බලපෑම මට කරන්න පුළුවන්. මොකක්වත් බැරි ක්‍රියාවලියක් සිද්ධ වෙන බව ඔය ටික තේරුම් ගන්න ගත්තාම දැනගන්නවා භාවනාවකදී නැත්නම් අධ්‍යාත්මික විමසීමකදී ඒ බව හරියට තේරුම් ගන්නවා. එතකොට ඔය විදිහට ඔය ඉන්ද්‍රියන් වල සම්පූර්ණ ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් තෝරගත්ත කෙනෙකුට මේ පංච උපාදානස්කන්ධ ගැන හොයන්න ගිහිල්ලා එයාට මේ මෙතන සිද්ධ වෙන අදාළ නැති ක්‍රියාවලියක්. ඒතකොට ඒ ක්‍රියාවලිය තුලම අපේ මනසේ සකස් වෙන අවිද්‍යාව කියලා චෛතසිකයක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මෝහය, අවිද්‍යාව කියලා. ඒක නිසාවෙන් අපිටම දැනෙනවා මෙතන මම කියලා එකක්. ඒ අවිද්‍යාවට හේ අවිද්‍යාව කියලා කියන්නේ මේවා නොදන්නාකම. මම අහනවා. මම අහනවා කියලා එකක් ගන්න බැරි බව තේරෙනවා. ඊට පස්සේ මම දකිනවා. එහෙම එකක් ගන්න බැරි බව Tamanට ප්‍රත්‍යක්ෂව වැටහෙන්නේ දැකීම කියන තැන උපදින පංච උපාදානස්කන්ධය පිළිබඳව සහ ඒ දැකීම කියන සිද්ධිය තුල තියෙන ත්‍රිලක්ෂණය මතු කරගත්තොත් විතරයි. දැන් ඇසීම කියන එක අස්සේ කිසිම වෙලාවක නিত্য බව උපදින්නේ නැහැ. මේ ශනේ ඇසෙන දෙනෙහි මොකද චිත්තක්ෂණ 17ක් ඇතුළත සෝතප්‍රසාදය අලුත් වෙනවා. හරිද? ඒ මදිවට අරහෙන් අරහෙන් එන මේ මොකද මේ තියෙන සියලු ක්‍රියාවලිය චිත්තක්ෂණ 17ක් ඇතුළත සම්පූර්ණය ඉවරයි. ඒවා හේතු වෙලා ඊළඟ එකක හට ගැනීමක් තියෙන්නේ. ඒවා හේතුව ඒ හින්දා මේක මේකට කියන සම්තතියක් කියලා. නැත්තම් ගැලීමක් කියනවා. ෆ්ලෝ එකක් කියනවා. ඒතර මේ ගැලීමටයි අපි රැවටෙන්නේ. ඒතර මේ ගැලීම අත්දකින්න පුළුවන්. මෙතන තියෙන්නේ මේ ගැලීමක්, මෙතන තියෙන්නේ මේ ක්‍රියාවලියක් කියලා අත්දකින්න පුළුවන්. ඒකටයි සත්‍ය සුද්ධිය. ඒ සත්‍ය සුද්ධියෙන් උපදිනා වූ අවබෝධයයි අනුපස්සනා ටික. සප්තවිසුද්ධිය තුලින් සප්තවිසුද්ධිය කියන්නේ ක්‍රියාන්විතය කිමුකක්. ක්‍රියාන්විතය. ඒ කියන්නේ ඕනම වැඩක් කරන්න යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය තමයි අපි මෙච්චර දවස් කතා කරපු සප්තවිසුද්ධිය. ඒ ක්‍රියාන්විතය තුලින් මොකක් හරි ක්‍රියාන්විතයක් තියෙනවා නේද? දැන් හමුදාවේ ක්‍රියාන්විතයක් තියෙනවා. ඒ ක්‍රියාන්විතය තුලින් ලබන ඵලයක් තියෙනවා. අන්න ඒ ක්‍රියාන්විතය තුලින් ලබන ඵලය තමයි අනුපස්සනාට කියන්නේ. එහෙනම් මේ ඊළඟ සතියෙන් පස්සේ අපි අනුපස්සන හත ගැන කතා කරනකොට ආය අර සප්තවිසුද්ධියට අදාළ බොහෝ දේවල් සාකච්ඡා වෙවි. එතකොට මේ දෙක අතර ඉන්න සෙබළු ටික තමයි මේ ක්‍රියාන්විතය සහ මේ ප්‍රතිඵලය අතර මේ ක්‍රියාව කරන්නෝ තමයි සිහිය නුවණ සහ වීරිය. එහෙම නැතුව කරන පුද්ගලෙ නෙවෙයි. ඒකයි මේ නුවණ ඇති කර ගැනීම සඳහා. ඒකයි කියන්නේ මේ ශාසනය කල්යාණිත ශාසනයයි කියලා. එතකොට මේ ශාසනයේ අපිට මේ නුවණ ඇති කරගන්න හැම වෙලේම උදව් කරන්නේ අපිට බාහිරින් ඇහෙන හෝ අපි බලන අපිට මඟ පෙන්වන ගුරුවරුමයි. හරි? ඉතින් ඒකින්ද මෙන්න මේ නුවණ හොයන්න දැන් ඉතින් ඇති හිටියා කියලා මම මේ කියන්නේ මම මේ මේවා ටික මෙච්චර කියන්නේ. ඒක මම ධර්ම සාකච්ඡා පැත්තකින් තියලා මේ දවස් ටිකේ දේශනා දේශනාවම ගන්න මේ කරුණු ටික වැඩිපුර කතා කරන් තියෙනවා. නැත්නම් මේක අධික අධික සංකීර්ණත්වයක් නැහැ. අර සාකච්ඡා කරන්න ගියාම අපි විසිරෙන ගතියක් තියෙනවා. නැත්නම් මේ පිළිබඳ සාකච්ඡා කරන්න අපි සාකච්ඡා මාලාවක් දාගමු අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඕන තරම් ඉන්නවා මේ පිළිබඳව තව ඊටාම ගැඹුරු කරුණු සාකච්ඡා කරන්න. මේකෙන් පස්සේ අපි එක දිගට මේවා කරුණු ටික ගැනම සාකච්ඡා කරමු. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒතර අපි මූලික කරුණු ටික දැනගෙන ඉන්නේ. හොඳයි. එතකොට ඔය විදිහට අපි පංච උපාදානස්කන්ධය දැන් අපි වේදනාව ගැන ඊ චුට්ටක් කතා කරේ. වේදනාවේ ස්වභාවය, වේදනාවේ හටගන්න එක, එතකොට මේකෙදී මේ වේදනාව කියන එක මානසික පැත්තට එනකොට මේ බලන්න මනෝ සංපස්සජ වේදනාවට කොච්චර අවිද්‍යාව රිංගා ගන්නවද කියලා. හරි. ඍජුවම කතා කරොත් මිනිස්සීන් තුල උපදින රාගය කියලා කියන්නේ. රාගය නිසා උපදින සැප වේදනාවක් කියලා එකක් තියෙනවනම් ඒ තියෙන සැප වේදනාව අවිද්‍යාව මිශ්‍ර වීම නිසාවෙන් උපදින සැප වේදනාවක්. හරි. ඒක හරියට මෙන්න මේ වගේ මම හැමදාම කියන උදාහරණේ ආයෙ කියනවා අදාළ තැනට ඕන හින්දා. බාල ලෝහයකින් හදපු මාලයක් හම්බ වෙනවා කෙනෙකුට තෑග්ගක් විදිහට බොහොම දිලිහෙනවා බොහොම ලස්සනයි. එයා රැවටෙනවා රත්තරන් මාලයක් කියලා. දැන් පැහැදිලිවම රත්තරන් මාලයක් හම්බුනහම හිතක උපදින සැප වේදනාවක් හැදෙන්න තියෙන ඉඩ කඩක් තියෙනවනේ කෙනෙකුට අපි උදාහරණයක් වශයෙන් ගමු. ඒකත් සැප වේදනාවක් හැදෙන්න ඕන එකක් නෙවෙයි. නමුත් උදාහරණයක් විදිහට ගමු. මේක තේරුම් ගන්න ඕන හින්දා පැහැදිලිවම රත්තරන් මාලයක් දැක්කහම සතුටක් ඇති වෙනවා. ඒක මාළේ රත්තරන් හින්දා. දැන් මෙයා සම්පූර්ණයෙන් රැවටිලා තියෙනවා. රැවටිලා කියන්නේ අවබෝධයක් නෑ. මේක රත්තරන් කියලා අවබෝධයක් නෑ. රත්තරන් නෙවෙයි කියලා අවබෝධයක් නෑ. ඒ අනවබෝධය හින්දා මෙයාට ඒ අනවබෝධය දැන් හේතු වෙලා තියෙන්නේ මෙතෙන්ට. ඒ අනවබෝධය මිශ්‍ර වෙලා තියෙන්නේ ඇති වෙන ඒ අරමුණත් එක්ක අරමුණ දැන් ඒ මාළය ඇහැට අරමුණ වෙනවා. ඒ අරමුණත් එක්ක මනසේ තියෙනවා මේක රත්තරන් කියලා අදහසක්. අන්න ඒක මිශ්‍ර වෙලා තියෙන හින්දා ආරම්මණය හඳුනා ගනිද්දී මෙයාට සැප වේදනාවක් උපදිනවා. ඒක හරිද වැරදිද? ඒක වැරදි සැප වේදනාවක්. මොකද ඒක වැරදි ඒ ඒ සැප වේදනාවට හේතු වෙලා තියෙන්නේ මාළේ නෙවෙයි. මං කියන්නේ සැප වේදනාවට හේතු වෙලා තියෙන්නේ. සැප වේදනාවට හේතු වෙලා තියෙන්නේ පැහැදිලි අවිද්‍යාව. මාළය කියන්නේ ඇහැට අරමුණු වීම විතරයි ඒක හේතු වෙලා තියෙනවා. නමුත් මෙතන සැප උපදින්න හේතුව මේ පිළිබඳ නිවැරදි හඳුනා ගැනීමක් නෙවෙයි. වැරදි හඳුනා ගැනීමෙන් හින්දා සැප වේදනා ඇති වෙනවා. එතකොට මිනිස්සු තුල උපදින රාගය කියලා කියන්නේ සම්පූර්ණ ඒ වගේ බුද්ධං පාදතල අදෝකේසමත්තකා තත්පරියන්තම් පුරන් නානා ප්‍රකාරස අසුචිනෝ අසුචි දැක සතුට ඉපදීම කියලා එකක් තියෙනවා නේද එතකොට අපි ගැස්සෙන්න ඕනේ. අපිව යම් කිසි ආකාරයක කම්පනයකටපත් වෙන්න ඕනේ. මොනවා? මම මෙච්චර කාලයක් ජීවිතේ වැය කරා නම් රාගාදී කෙලෙස් ධර්ම වලින් උපදනා වූ සැප උපද්දවා ගන්න ඒක වැරදීමක්ද? හරි මේ තිගැස්ම අපිට ඇති වෙන්න ඕනේ. මේ කම්පනය ඇති වෙන්න ඕනේ. මේ කම්පනය තුලින් තමයි ඒ වැරදීමක් පස්සේ මම මෙච්ච මගේ මුළු ජීවිතය ඇත්ත බලන්න හරියට කල්පනා කරලා මේක ඉවරක් තියනවාද ඇතිවීමක් තියනවාද අනිත් එක ඊටාම ප්‍රබල සැපයන් ඇති වුණාද යම් මොහතක ඒ සැපයන් ඇතිවෙච්ච ශරීර පිළිබඳව අප්‍රසන්නකමක් පිළිකුල්කමක් එපා වෙන ස්වභාවයන් උපදින්නේ නැද්ද නේද දුගඳ දුගඳ දැනෙලා නැද්ද දැනෙන්නේ නැද්ද එහෙනම් මේ මේ තියෙන වැරදීම යට කරගෙන මේ තියෙන සත්‍ය తত্ত্বය යට කරගෙන මගේ సంతానගතව ඇතිවන ක්‍රියාවලියක් අවිද්‍යාව අය කිරිවිදුරට ගොම බින්දුව එකතු වුණා වගේ අවිද්‍යාව මිශ්‍ර වෙච්ච ක්‍රියාවලියක් හින්ද උපදින සැපයකට මාව මේ හොයලා ඉන්නේ. එහෙනම් මේක නිවැරදි කරන්න ඕනේ. හරි? නිවැරදි කළ යුතු තියෙනවා. මේක ලොකු ප්‍රහාරයක්. හරිද? කෙනෙක් කල්පනා කරයි මේ වෙලාවෙත් මෙහෙම කතා කරන්න ගියොත් එහෙම අපේ ජීවිත විනාශ වෙයිද දන්නේ නැහැ. මේ දවස් ටිකේ ජීවිතයෙන් විනාශ වුණාට කරන්න දෙයක් නැහැ. ලෞකික ජීවිතය කියන එකේ අවස්ථාවක් තියෙනවා. හැබැයි සෝවාන් පලස්ත පුද්ගලයෙකුට පවා මේ සිතුවිලි වලින් ගියාට බය වෙන්න එපා. බය වුණත් කමකුත් නැහැ. මේ සිතුවිලි වලින් ඉදිරියට යෑම කියන එක රාගාදී කෙලෙස් ධර්ම වල තියෙන අනවශ්‍ය දේ නැත්නම් ඒක වැරදීමක් කියන එක හොයන මනුස්සයාට ඉස්සෙල්ලාම සිද්ධ වෙන්නේ කාමයේ වර්ධව හැසිරීම කියන එකෙන් අයින් වීමයි. හරි එයාට යහපත් තැනක යහපත් විදිහට සෝවාන් පලස්ත පුද්ගලයාට පවා කාමරාග තියෙනවා. අපිට තියෙන හුඹස් බයක්. අපේ දරුවෝ මේවා දැනගත්තොත් මේවත් එක්ක මහා මේ ඒකට ජීවිත අවුල් වෙයි කියලා. නෑ එහෙම එකක් නෑ. හරිද? රාගය කියන කෙලෙස් ධර්මය සම්පූර්ණයෙන් කැඩුනොත් කොයි වෙලාවක හරි වහ ගන්න නැතුව නිකන් කෝලම් කරන්න නැතුව කැඩුනොත් කොතර දෙයක්ද ඒක? තිරිසන් සත්තුත් ළඟ තියෙන එකක් නේද? අන්න එහෙම හිතන්නේ. තිරිසන් සත්තුන්ටත් උපදින එකක් ඒක. එහෙනම් මේකෙන් ගැලවෙන්නයි අපි මේ බණ අහන්නේ. මේකෙන් ගැලවෙන්න. ඉතින් ඒකේ තේරුම ලෞකික ජීවිත විනාශ කරගන්න කියන එක නෙවෙයි අපිට සමතුලිත කරගෙන ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. මොකද මේක ගැන නිවැරදි අවබෝධය නැත්තම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක එතකොට ධම්මානුපස්සනාවේදී අපිට වැටහෙන දෙයක්. හරි ධම්මානුපස්සනාව තුළ කොහොමද මේක මේකේ ඉපදීම කොහොමද? සංස්කාරයක්. රාගය කියන්නේ චේතනාවක්, සංස්කාරයක්. එහෙනම් සංස්කාර ගැන කතා කරන වෙලාවේ ඒකේ තියෙන යථාභූත ස්වરૂපය එක මොහොතක එක විදිහක් තව මොහොතක තව විදිහක්. ඉතින් මේකේ தත්වයන් ගැන පටිච්චසමුප්පන්නව තේරුම් ගන්න අපිට පුළුවන්කම තියෙන එකයි මම කියේ පංච උපාදානස්කන්ධයේ ත්‍රිලක්ෂණය කියලා. පංච උපාදානස්කන්ධයේ ත්‍රිලක්ෂණය කියලා. එන ඒ සිලබස් එකට යන්න. හරිද? ඒක කොනක ඉඳන් අල්ලගන්න මේකේ එහා කොන මෙහා කොන පාද ගන්නවා කියලා දැනුම ඇති කරගන්න. ඒ දැනුම පුළුවන් තරම් ওই විදිහට ගුරුවරුන්ගෙන් අහගෙන හොයාගන්න. ඒ දැනුම හොයාගෙන තමන්ගේ පැත්තට හැරෙන්න. ඒකනේ අර ධර්මයේ තියෙන්නේ. කඳට බැසගත් චිත්ත ඇතුව වාසය කරනවා කියලා සතිපට්ඨානෙන් ඉන්න කෙනා ගැන කියන්නේ තමන්ගේ කයට බැසගත් සිත ඇතුව වාසය කරනවා වෙන කොහෙටවත් විසිරෙන්න දෙන්නේ නැහැ. ඒ සිත තමන්ගේ කයට බැසගත් සිත ඇතුව වාසය කරනවා කියලා. ඉතින් මේ කියන මෙහෙයුම සසර කවදා හරි කරන්න වෙනවා. සසර කවදා හරි කරන්න තියෙන දෙයක් නැත්තම් මේ ටික කරගන්නකම් විඳින දුක්වල මානසිකව හෝ කායිකව හෝ විඳින්නා වූ තණ්හාව නිසා තණ්හාව අවිද්‍යාව නිසා උපදින තණ්හාව අවිද්‍යාවෙන් ඉඳලා තණ්හාව උපදින්නේ. අර මාළේ ගැන ඇත්තට තණ්හාවක් තියෙන්නේ. දැන් අර මාළේ අඩු ලෝහයකින් හදපු මාළයක් කියන්නකෝ. නමුත් මේ ගැන තදක තණ්හාවක් තියෙනවා. ඉතින් අපි කියනවා ආවෝක ඔය මාළේ ගැන ඔච්චර තණ්හායි තවක දැන් ඒ අර දැන් සතරන් කියලා හිතන් ඉන්නේ. මේ රත්තරන් උනත් දිය වෙනවනේ රත්තරන් උනත් කාලෙකදී නැති වෙනවනේ ඕක කැඩෙන්න පුළුවන් ඕක නැති වෙන්න පුළුවන් කිය කිය අරගේ තණ්හාව අයින් කරන්න හදනවා මං අහනවා ලේසි කොහොමද දැන් අර අඩු ලෝහයකින් සකස් වෙච්ච මාලයක් පිළිබඳ දෙන රණ්හාවයින් කරන්න අපි උපදෙස් දෙන්නේ අරයට රත්තරන් ගැන වැඩක් නැහැ අර හිමේ කියලා. ඒකද ලේසි මේක රත්තරන් නෙමෙයි කියලා තෝරලා දෙන එකද ලේසි. රත්තරන් නෙමෙයි කියලා තෝරලා දුන්නාට පස්සේ බලහත්කාරයෙන්වත් තණ්හාව උපදවන්න බෑ. නේද? අවිද්‍යාව නිසා ඉපදිච්ච තණ්හාවක් තියෙනවා. ඒ තණ්හාවට හේතුනේ අවිද්‍යාව නම් අයින් කරන්න ඕන අවිද්‍යාව. හරි. අපි කරන්න යන උගා කලාවට මොකද තණ්හාවත් එක්ක සටනේ ඉන්නේ. දත් මිටිකාගෙන ඉන්න හැම වෙලේම හරිද? දැන් කාමේ වර්ධව හැසිරෙන්නේ නැතුව ඉන්නවා මිනිස්සු. හැබැයි ඉන්නේ හරිය අමාරුවේ. හරිද? අමාරුවෙන් ඉන්නවා. ඇයි අමාරුවෙන් ඉන්නේ? ලොකු පීඩනයකින් ඉන්න බලන ඉන්නේ ඇයි? අවිද්‍යාව තියාගෙන සීලය ආරක්ෂා කරන එක පළවෙනි පියවර. නමුත් එතන විතරක් ඇඳලා ඉඳලා හරියන්නේ නෑ. ඒක පළවෙනි පියවර. අමතක කරන්න එපා. ඒක පළවෙනි පියවර. නමුත් එතනින් එහාට යනකොට චිත්ත විසුද්ධියේදීම මේක යම්කිසි අවබෝධයක් එනවා. මොකද අසුභ භාවනාව එකේ තියෙනවා. හරි ඊළඟට ditthi visuddhiය, කාංකාවේතන visuddhiyට එනකොට වේදනානුපස්සන ආදිය එනකොට මේකෙන් අයින් වෙන්න ලොකු පහසුවක් තියෙනවා. ඒකින්ද මේ අවිද්‍යාව ගැන සැලකිලිමත් වෙන්න. අවිද්‍යාව කියන මහා බරපතල ත්‍රස්තවාදියා තමන්ගේ සිතේ හැම වෙලේම බොම්බ පුපුරනවා. මේ කාලේ ගැලපෙන විදිහට කියන්නම්කෝ නේද පොඩ්ඩක් තම පුපුරවලා දානවා පුපුරවලා දාපු ගමන් තද්ද බල වේදනා හරි අවිද්‍යාව කියන ත්‍ස්තවාදයා නිබඳව මගේ సంతානය පුපුරා හරිනවා ඒ පුපුරා හැරියට පස්සේ තද බල වේදනා වලින් ලොකු කාලයක් ඉන්නවා මේ සමහරට දවසක් වෙන්න පුළුවන් සමහරට මාසයක් වෙන්න පුළුවන් සමහරට මුළු ජීවිත කාලෙම වේදනාවෙන් ඉන්න අය ඉන්නවා ඒකින්ද මේකට ඉඩ දෙන්න එපා මෙයා ගැන සැලකිලිමත් වෙන්න හැම වෙලේම බලන්න මට සැප වේදනා දුක් වේදනා උපදින්න අවිද්‍යාව නේද මේ හේතු වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ අවිද්‍යාව නැති කර ගැනීමේ වැඩපිළිවෙලේදී අවශ්‍ය කරන අංගය තමයි ඔන්න අපි මේ කතා කරමින් ඉන්න නුවණ. මේ කතා කරන සියලු දේ මොනවද? පංච උපාදානස්කන්ධය ගැන. මම මේක මේ මතක් කිරීමක් කරන්නේ. මොකද පංච උපාදානස්කන්ධය ගැන සියලු විස්තර අපි කතා කරලා තියෙනවා. ඒවා ආය ආය මතක් කරගන්න ඕනේ. සහ ත්‍රිලක්ෂණය පිළිබඳව කතා කරලා තියෙනවා. ත්‍රිලක්ෂණය කියනකොට ඉතාම පැහැදිලිව මොකක්ද අපි දැනගත යුතු ලක්ෂණ සියලු සංස්කාරයන් නිබඳව වෙනස් වෙන සුළුයි. වෙනස් වෙන ස්වභාවය තියෙනවා. නැති වෙන ස්වභාවය තියෙනවා. අන්නේ ස්වභාවයට කියන ඒ ලක්ෂණයට කියන ඒ සංස්කාරයන්ගේ ලක්ෂණය මට මොනවා කරලවක්වත් මේක වෙනස් කරන්න බෑ. නමුත් අපේ හිතවල බලාපොරොත්තු තියෙනවා. අහන්න හිතෙන් තදින් අහන්න මගේ ළඟ තියෙන දේවල් මට ලැබිලා තියෙන දේවල් වෙනස් වෙන්නේ නැහැ කියන අදහස අපේ හිත අපිට හැම වෙලෙම දෙනවද නැද්ද? නේද? ආදරය වගේ දේවල් අරන් බලන්න ඒවත් එක කියන්නේ ඔය කිව්වට ඒක එක වෙනස් වෙන්නේ කැමති නෑ. ඒකට මුන්න දෙන්න කැමති නෑ අපි. හරි? එතකොට අන්න ඒ වෙනස් වෙන ලක්ෂණය තිබේ නම් ඒ වෙනස් වෙන නිසාවෙන් බලන්න අපි විඳින දුක වෙනස් වීම දැනනකොට දුකයිද නැද්ද? නේද? අපි ඒ ගැන කතා කරා. අනිත්‍ය ස්වභාවය නිසාවෙන් වෙනස් වීම දැයෙනකොට ඇතිවෙන දුක ඒකට කියනවා දුක්ඛ දුක්ඛය කියලා. හරි? ඊළඟට බලන්න මේ සංස්කාරයන්ගේ වෙනස් වීම නිසා නැවත නැවත නැවත නැවත නැවත නැවත අරක යථා තත්ත්වයට පත් කරගන්න අපිට ලොකු වෙහසක් දාන්න වෙලාද නැද්ද? උදාහරණයක් ආදරයක් වගේ කියලා ගන්න. ආදරේ නිකන් අඩු වෙලා වගේ දැනෙනවා මොකද කරන්නේ? පෝ ගිහින් ආයෙ කතා කරනවා, අත ඇගි දෙනවා, ඔළුව අත ගන්නවා, රටේ නැතිව කරලා ආයෙ අතෙන්ට ගන්න හැම වෙලේම උත්සාහයක් තියෙනවා. හරි? එහෙනම් ඒ තමයි සංස්කාර දුක්ඛය. හරි? එහෙනම් මේ මේ අනිත්‍ය ස්වභාවය නිසාවෙන් සංස්කාර දුක්ඛය තියෙනවා. යමක් අනිත්‍ය නම් ඒක සැප වෙන්නේ නැත්තේ ඒකයි. ඒ විතරක් නෙවෙයි. මේක මම කොහොම හරි කරලා හේතු සකස් කරගෙන කොහොම හරි මෙතෙන්ට ගත්තා කියන්නේ. හොඳට මතක් කරගන්න තමන්ට අවශ්‍ය දේ අවශ්‍ය තැනට අවශ්‍ය වෙලාවට කොහොම හරි පරිසරයේ සකස් වුණාද ඒ සකස් වෙච්ච ගමන් ඇතුලේ තියෙන පීඩනය තේරිලා තියෙනව නේද කොහොමද මම මේක ආරක්ෂා කරගන්නේ මේක වෙනස් වෙයිද දන්නේ නැහැ මේක කොයි වෙලාවෙ නැති වෙයිද දන්නේ නැහැ කියලා අර මස් කෑල්ල ගත්ත කාක්කට වෙච්ච වැඩේ තමයි අපිට පංච උපාදානස්කන්ධය අල්ලගෙන මෙච්චරක් හම්බ කරගත්තා කියලා Tamanට දැනුනොත් එහෙනම් මේ දුකෙන් අපි මේ දුක් මේ මේ දුක් දුක් ලක්ෂණ තුනේ නිබඳව নিরතුරුව පීඩාවටපත් වෙමින් ජීවත් වෙන ස්වභාවය තේරුම් ගන්න ඕනේ පංච උපාදානස්කන්ධයත් එක්ක වැඩ කරනවා නම්. හරිද? එහෙනම් අනිත්‍ය ලක්ෂණය තියෙනවා. දුක්ඛ ලක්ෂණය තියෙනවා. ඊළඟට මම තුවාල ප්‍රාර්ථනා කරනවාද? තුවාල ලැබේවා, රිදුම් ලැබේවා, වේදනා ලැබේවා කියලා නෑ. අන්න ඒ වගේ කායික දුක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ වගේම මානසික දුක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. නමුත් ලැබෙනවද නැද්ද? ඉතින් දැන් මේවා මෙතන තියෙන මොකක් හරි එකක් මගේ නම් කායික හරි මානසික හරි දුක් ලැබෙද්දී ඇයි ඉන්නේ? එකපාරටම සැප කරගන්නකො ඒක. දුක් විඳින විඳ තප්පරයක්වත් තප්පරෙන් 1000න් පංගුවක්වත් දුක් විඳින ඉඳීද කෙනෙක් ඒ දුක සැප කරගන්න පුළුවන් නම් මට ඕන වෙලාවට. නෑ ඉන්නේ නෑ. එහෙනම් යමක් දුකයි නම් ඒක ආත්මද අනාත්මද? නේද? යම් තැනක දුකක් හට ගන්නවා නම් නිබඳව ඒකට අපි කවුරුවත් කැමති වෙන්නේ නෑ. ඉතා කෙටියෙන් බුදුරජාන් වහන්සේ මේ අනාත්ම ලක්ෂණය තේරුම් ගන්න අනාත්ම ලක්ෂණය දැනෙන හැඟීමක් ඒක. හරිද? මේකේ මට අයිතියක් නැතුව මගෙන් කිසිම අවසරයක් නැතුව නිබඳව নিরතුරුව දුක් උපදිනවා. ඒ උපදින දුක් පීඩිත දුක් දරාගෙන මට ඉන්න වෙලා. එහෙනම් මේක මගේ කියලා මාත්‍රයක් හරි තියෙනවා නම් මම මේ දුකත් එක්ක ඉඳීද? නෑ මම මේක එකපාරටම අයින් කරලා දානවා. එහෙනම් එහෙම අයින් කරලා දාගන්න බැරුව මම දුක් විඳින්නේ මේක මගේ ආත්ම කොට ගන්න බැරි නිසා එහෙනම් ඔන්න ඔය ත්‍රිලක්ෂණය නිබඳව දරුණු විදිහට අපිට හැඟීමක් විදිහට දැනෙන්න ඕනේ. ඒක උපද්දවා ගන්න ඕනේ. ඒ චේතනාවෙන් යුක්තව ජීවත් වෙන්න ඕනේ. ඒ චේතනාවෙන් යුක්තව ජීවත් වෙනකොට තමයි අතනිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. මේ කලකිරීම ඇති වෙන්නේ සංස්කාරය කෙරෙහි. අන්න ඒ සංස්කාරය කෙරෙහි කලකිරීම ඇති වෙන ප්‍රමණයට තමයි අපි සංස්කාරයන්ගේ හිත අහකට ගන්නෙ. අපිට වෙලා තියෙන්නේ අපි සංස්කාර දුක්ඛයට දැනෙනකොට යමක් වෙනස් වෙනවා කියලා දැනෙනකොට ඒක නැවත නැවත සකස් කරන්න බැරි වෙනකොට පංච උපාදානස්කන්ධයට අදාළ සංස්කාරයකින්ම පිටපතනවා. වෙනත් දෙයකින් පිටපතනවා. මේතනින් හරියන්නේ නැත්නම් අතනින් මට පුළුවන් වෙයි කියලා හිතනවා. සසර ජීවිතේ හැමදාම උනේ දීර්ඝ කාලයක් ඔන්න වැඩි. හරි? ඒකින්ද මේ මෙහෙයුම සිද්ධ කළ යුතු කාලයක්ුයි එළඹිලා තියෙන්නේ. ඒකට අනිවාර්යෙන් බුද්ධෝත්පාද කාලයක් ඕනේ. එහෙම නැත්නම් සාරාංශික කල්පලක්ෂයක් තිස්සේ පෙරමුදම් පුරන්න වෙනවා. ඒ කියන්නේ තනියම බුදු වෙන්න වෙනවා. නැත්නම් පස්සේ බුදු වෙන්න වෙනවා. එතකොට ඒ වගේ මහා කැපකිරීමක් කරනවා තියා විනාඩි 10ක් භාවනා කරන්න පුළුවන්ද කියලා අහලා බලන්නකෝ. ඇතුලෙන් අහලා බලන්න මට විනාඩි 10ක් භාවනා කරගන්න පුළුවන්ද කියලා පුළුවන් නම් ලොකු දෙයක් පුළුවන් කියන්නේ ඔකටම බෑ කියලා. මම කියන්නේ හැමෝම බලන්න මේ කය එක අරමුණක තියාගෙන නේද? අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා මහා බෝසත්ත්වයන් වහන්සේ. මට මේ විනාඩි 10 15ක් ඉන්න බැයි නා. එක අරමුණක හිත තියාගෙන. අඩුම ගානේ මේ වෙලාවෙන් ප්‍රයෝජන ගන්න එක හොඳ නැද්ද? පසේ බුදු නැත්නම් මහා බෝසත්ත්වයන් වහන්සේ කෙනෙක් වීම තියා ශ්‍රාවක බෝධියෙන් නිවන් දැක ගන්න තියෙන අපහසුව කොතරම්ද? මොකද මේ පංච උපාදානස්කන්ධයත් එක්ක නතර මේ නැතිල විශාල පීඩිත තත්වයකට පත් වෙන්නටයි අපිට හේතු සකස් වෙන්නේ. ඒකෙන්ද අපි තාම දැඩි අදහසක් ඇති කරගන්න ඕන මම මේ කරුණු හොයන්න ඕනේ. එතකොට නුවණ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය ගැන හොයන්න, ත්‍රිලක්ෂණය ගැන හොයන්න, කර්ම කාරණා සහිතව. ඒවා ඒවා ප්‍රභේද වශයෙන් හොයන්න, ඒවට ගෑවෙන ගෑවෙන තැන්වල තියෙන දේවල් ගැන හොයන්න. හරි මේකට සතිපට්ඨාන සූත්‍රය පාවිච්චි කරන්න ඕනේ සහ පටිසම්පාදය ගැන හොයාගන්න ඕන මහා නිදාන සූත්‍රය ආදී උන්ට තියෙන පරිසම්පාදය පිළිබඳව ඊළඟට විසුද්ධිය ආශ්‍රිතව තියෙන ditthi විසුද්ධිය ආශ්‍රිතව තියෙන අභිධර්මයට අදාළ කරුණු ටික එක රාශි කරගන්න ඕනේ. එහෙම වුණොත් ගොඩාක් පහසුවෙන් දැනුම ටික එක රාශි වුණා වෙනවා. ඉතින් මේ දැනුම ටික එක රාශි වුණාට පස්සේ තමන්ගේ තුල උපදින්නා වූ නැවත උපදින මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ අවධානයෙන් අර ඉගෙනගත්ත දේ මේකට යොදන්න බලන්න ඕනේ. ඒ යොදන්න බැලීමේදී පහසුම යොදන්න බලන බලන්න පහසු වෙන්නේ භාවනාවකින් ඊද සිද්ධ කිරීමයි. ඒකට අවශ්‍ය කරන පරිසරය සකස් වෙනවා අපූර්වට මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනාවේ තියෙන භාවනා කමටහන් ටික ඒ අවශ්‍ය කරන තැනට යන්න අපිට බොහෝ වශයෙන් උදව් උපකාර කරනවා. ඉතින් ඔය කාරණා ටික තමයි නුවණ ගැන අපිට කතා කරන්න තියෙන්නේ. අපි ඊළඟ දවසෙත් ඒ කියන්නේ අපේ උරුමය වැඩසටහනේදී සෙනසුරාදා දවසේදීත් බොහෝ විට මේ පිළිබඳවම කතා කරන්න තියෙන ඉඩ කඩ තියෙනවා තවදුරටත් අපේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවරනාට පස්සේ අපි බලමු කුමක්ද සිද්ධ වෙන්නේ කියලා ඒ අවශ්‍ය වුණොත් ඒ විදිහට සාකච්ඡා කරනවා මොකද මේ දවස් ටිකේ අපි මේ බොහෝ කාරණා එක රාශි කරගන්න ඕනේ ප්‍රත්‍යක්ෂා වැඩසටහන නිම කරන්න ඉස්සෙල්ලා අපිට මේ කරුණු ටික හරියටම සාකච්ඡා කරන්න ඒකයි මම එක කරුණකට සතියක් ගත්තේ කතා කරන්න ඕනේ හින්දා මේන් උපරිම ප්‍රයෝජන ගන්න හැම කෙනෙකුටම මම හිතන අවස්ථාව ලැබෙවි කියලා. නිවසේ ඉඳන් මේ ධර්මයේ ශ්‍රවණය කරපු හැම දිනාටම අද දවසේ මේ ධර්ම ශ්‍රවණය කිරීමට අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා ධර්මයේ සාකච්ඡා කරමින් ධර්ම ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිස. ඉතින් මේ පින්වන්ත පිරිස තුළ අද අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕන කාරණාවක් තියෙනවා පින්වත්නි. අපි දන්නවා අපි හැමදාම ගුරුවරුන්ට මඟ කියනවා ගුරුවරුන්ට අවවාද දෙනවා ලංකාවේ මේ වෙනකොට ක්‍රියාත්මක වෙන ගුරු භවතුන්ට ඔබ හැම දිනාගේම හැම ක්‍රියාවක්ම හැම වචනයක්ම හැම හැසිරීමක්ම තමන්ගේ දරුවන්ට කොච්චරනම් ඒ පාසලක ඉගෙන ගන්න ළමයින්ට අපි ගුරු විද්‍යාලවල වගේ තැන්වල කරන ධර්ම දේශනාවලදී වැඩිපුර කියන්නේ ගුරුවරුන්ගේ හැසිරීම ගුරුවරුන්ගේ ක්‍රියාවන් ගුරුවරුන්ගේ ආදර්ශමත් භාවය කොච්චරනම් දරුවන්ගේ සිත්වලට දැනෙනවද මුළු ජීවිත කාලය පුරාවට ජීවිතයක් ගොඩනගෙන්න ගුරුවරයාගේ අවශ්‍ය කරන මඟ පෙන්වීම ඒ පුංචි සිත්වල මහා දරුණු විදිහට ඉතා ඉතාම ප්‍රබල විදිහට ගොඩනගෙනවා ඒ ප්‍රතිරූපය. ඉතින් ඒකින්ද අපේ ජීවිත සකස් කරගන්න ගිය වෙලාවේ අපි ගිහිව ඉන්න කාලේ අපේ ජීවිත සකස් කරගන්න අපි පාසල් මාතාව තුළ ඒ භූමිකාව රඟ දක්වන කාලය තුළ අපිට අභිමානය සකස් කරපු අපේ ආදරණීය ගුරු භවතෙක් අපේ විදුහල්පතිතුමා අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න සම්බන්ධ වෙලා තියෙනවා මට හොඳට මතකයි අපිට නිබඳව নিরතුරුව දේශනා කරා උදෑසන හැම දිනයකම ජීවත් වෙන්න ඕන විදිහ හැසිරෙන්න ඕන විදිහ විතරක් නෙවෙයි අපිට හැම වෙලෙම මතක් කරේ පාසලේ තිබ්බ ආදර්ශ පාඩය තමයි අභිමාණයෙන් පෙරට යමු කියලා ඉතින් ඒ අභිමානය අදටත් අපි තුල සකස් වෙලා තියෙන අපි යම් කිසි ආකාරයක කටයුතු කරනකොට ඒ දුන්න අවවාද අනුශාසනා අදටත් අපේ තුල නිබඳව ක්‍රියාත්මක වෙනවා. ඉතින් මම මේ කතාව මතක් කරන්න උත්සාහ කරන්නේ අද මෙතන එතුමත් ඉන්නවා මමත් ඉන්නවා අපි රටේ රටේ වහා විශාල සේවයක් කරන බොහෝ පිරිසක් අපේ පාසල තුලින් මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලය තුලින් බිහි වෙලා තියෙනවා. ඉතින් ඒ අය ඒ හැම දෙයක්ම කරන්න මේ ගුරු ගුරු මහත්තුරුන්ගේ තිබ්බ ඒ ආදර්ශය හේතු වෙලා තියෙනවා. ඉතින් එතුමා ඇතුළු මේ පිරිසට අපි ප්‍රාර්ථනා කරනවා සසර ජීවිතයේ විඳින්නා වූ සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති